අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුපාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහනාය න භීවෝ භාවාය න වේපුල්ලායති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදි දැක්මකට පත් කරගන්න ඕනේ. ඒ සඳහා කරන්නේ පුළුවන් තරම් මොකක්ද කරන්න ඕනේ කියන එක සාකච්ඡා කරන්නයි. ඉතින් දැන් දින දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරනවා කාමච්ඡන්දය පිළිබඳව. කාමච්ඡන්දය අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? කාමච්ඡන්දය අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? අපේ චිත්තසංතානවල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම සම්පත්තීන් කෙරෙහි තියෙන කැමැත්ත අන්න ඒක අයින් කරන්න කළ යුතු දේ. මොකද මේක තියාගත්තොත් යම් හේකින් මරණාසන්න මොහොතේදී බොහෝ විශාල ව්‍යසනකාරී තත්යකට සතර ජීවිතය පත් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඒකින්ද මේක මෙනෙහි කරන ආකාරය පිළිබඳව මේක අයින් කරන විදිහ පිළිබඳව සාකච්ඡා කරමින් තමයි හිටියේ. එතකොට මූලිකවම කාමච්ඡන්දයට හේතු වෙන්නේ සුබ නිමිත්තත් අයෝනිසෝ මානසිකාරයත් කියන එක අපි කීප වතාවක්ම සාකච්ඡා කරා. එහෙනම් කාමච්ඡන්දේ අයින් වෙන්න හේතු වෙන කාරණා කිහිපයක් ඊයේ සාකච්ඡා කරා. ඒ අතරිනුත් ප්‍රධාන උනේ අසුබ අසුබ නිමිත්ත, අසුබ භාවනාව, ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනය, සත්‍රාය කතා, ආහාරය පාලනය කිරීම, ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ඉන්ද්‍රියසු බුත්තද්වාරෝ ආදි වශයෙන් තියෙන මේ කාරණා තමයි කාමච්ඡන්දය අයින් වෙන්න හේතුනේ. එතකොට අසුබ නිමිත්ත ඇති කරගන්නත් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නත් මේ දෙක තමයි කාමච්ඡන්දය අයින් වෙන්න තියෙන කාමච්ඡන්දය අයින් වෙන්න න බීව භාවාය න වේපුල්ලාය මේක නැවත නැවත වර්ධනය නොවෙන්නත් හේතු වෙන්නේ ඔන්න ඔය අසුබ නිමිත්ත සහ ඒ කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරයට අරමුණු ගන්නකොට ඒක සුබ වශයෙන් අපිට දැනෙන්න බෑ. හොඳ දෙයක්. මිහිරි දෙයක්. වටින දෙයක්. සුබ දෙයක් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ සුබ දෙයක් වශයෙන් දකින්න දැනෙන්න බෑ හිතට. ආන් එහෙම නොදැනෙනවා නම් අන්න කාම කාම කාම නිමිති ඒ විදිහට පේන්න බෑ. ඒ විදිහට අයින් වෙලා ඒවා අසුබ නිමිති විදිහට පේන්න ඕන. ආන්ගේ ඒ වගේම ඒ නිවැරදි මානසිකාරය ඇති වෙන්න ඕන ඒවා පිළිබඳව නැවත නැවත ඒවා ප්‍රාර්ථනා කරමින් ඇති වෙන එකක් නෙවෙයි. ඉතින් මේ සඳහා 11 ආකාරයක මෙනෙහි කිරීමක් පිළිබඳව සාකච්ඡා කරමින් තමයි හිටියේ පළවෙනි කාරණාව කියලා තිබ්බේ මස් කට්ටක් වගේ කියලා. අට්ටිකංක ලූපමා කාමා. එතකොට මතකද මම එතෙන්ද කිව්වා මේ මේ උපමා වලින් පින්වත්නි හදාගන්න ඕන දේ බුදුරජාණන් වහන්සේ මොන අහවල් දෙයකට නේද මේක ඍජුවම කියන්නේ නැතුව ඇයි මේ උපමා වලින් දේශනා කරන්නේ කාමචන්දය අයින් කරගන්න ඉවරයිනේ කාරණාව නේද කාමචන්දය ගැන අසුබ නිමිත්ත ඇති කරගන්න හරි. ඒතර ඇයි එහෙම කියපු දේ ඇයි උපමා කියන්නේ? ඇයි උපමා දේශනා කරලා තියෙන්නේ? අයින් විය යුතු ආකාරය නේද? මෙන්න ඒක උපමාවක් ඇසුරෙන් තමයි පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි කතා කරා කටුවක් අරගෙන බල්ලෙක් හපහප ඉන්නකොට එයාගේ කටින්මයි ලේන්නේ. එයා හිතන්නේ ඒකෙන් තමයි එන්නේ කියලා. ඒ වගේ කාම වස්තුන් දැකලා අහලා විඳලා ඒ වස්තු ඒ විදිහටම තියෙනවා. දැන් අපි මේ මල් පොකුර දැකලා සතුටක් ඇති වුණා කියලා මේ මල් පොකුර එහෙමම තියෙනවා. සතුට ඇති වෙලා තියෙන්නේ කොහෙද? සිතේ. එහෙනම් ලේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? දතෙන් අර බල්ලගේ නේද? ඈ කට එහෙමමයි දතෙන් එන ලේ වලින් තමයි යා සතුට වෙලා තියෙන්නේ. ඒ වගේ අපේ හිතේමයි මේ සතුට ඇති වෙන්නේ. නේද? ඒකෙන්ද අර දුකක් ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේ අන්න එහෙම හැඟීමක් මේ එතකොට මේ බල්ලා මේ කට අරගෙන හපහප ඉන්නකොට දත් වලින් දෙන්නේ අන්තිමට යාව තුවාල වෙනවා. ඒ වගේ දැන් ගොඩක් තුවාල වෙලාද නැද්ද? කාම වස්තුන් ගැන මෙනෙහි කරලා ඒවා හොඳයි සුභයි සුවයි කියලා අරගෙන බොහෝ තුවාල කරගෙනද නැද්ද? අන්න ඒක තේරෙන්න ඕනේ. එතකොට උපමා කරේ ඒ වගේ දෙයක්. ඒක තේරුණාට පස්සේ පින්වත්නි ඒක මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා ඉතින් තරහ වෙන්න හොඳ නෑ මෙහෙම කිව්වට. දරුවෙක් දකිද්දිත් හ්ම් තමන් සන්තක වස්තුන් පිළිබඳ ඇලීමක් ඇති වෙද්දි හ්ම් කෙටියෙන් කියනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ ඒ කාම වස්තුන් අපට අරමුණු වෙනකොට අපේ මම දැක්ක රූපවල ලස්සන මේවා කොච්චර සුවදායක මිහිරි සද්දද මිහිරි ගන්ධද කියලා ආන් එහෙම ගන්නවනම් ඒකට කියන සුබ නිමිත්ත කියලා. ඒ නිමිත්ත සුබ වශයෙන් ගන්නවා. නෑ මේක මස් කට්ටක් නේද? මස් කට්ටක් කපන බල්ලෙක් වගේ මම මේක ගත්තොත් එහෙම වෙන්නේ. මේක මම සතුටු වෙන්න ගන්නවා කියන්නේ මේ වස්තුවේ වැඩක් නෙවෙයි ඒක මගේ හිතේම උපදින සතුටක්. මේක නැතුව මට මීට වැඩිය ලොකු සතුටක් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. මේක නැතුව මීට වැඩිය ඉහළ සතුටක් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මාංශ පේස උපමා කාමා කියලා කිව්වා. මස් කෑල්ලක් වගේ කියලා කපුටා දැහැගත්ත මස් කෑල්ල නේද එන්නේ කපුටාඩ හැගත්ත මස් කෑල්ලක් වගේ කියලා කිව්වා. එතකොට ඒක තේරෙන්න ඕන අපි මොනවා හරි දෙයක් ග්‍රහණය වුණොත් අපිට මේ ලෝකේ තියෙන කාමය කාමය කාම වස්තුන් කෙරෙහි ඡන්දයක් ඇති වෙලා ඒක ඕනමයි කියලා හිතලා ඒක ප්‍රාර්ථනා කරන තත්ත්වයට අපිපත් වුණොත් එහෙම අපිට ඒක ආරක්ෂා කරන්න වෙනවා. අන්න අයට දෙන්න තු වෙන්න වෙනවා. අන්න අයත් එක්ක පොරල්ලන්න වෙනවා. වැටවල් බඳින්න වෙනවා. බොහෝ කරදර සිද්ධ වෙනවා. එහෙම හැඟීමක් උපදින්න ඕනේ. මොකක් හරි දෙයක් එහෙම හැඟීමක් මං ආය ආය මතක් කරනවා. මේ කාරණා ටික නෙවෙයි වටින්නේ. මේ කාරණා මේ කාරණාවලට උපමා කොට තියෙන මේ උපමාව ඒ උපමාවෙහි අපිට උපදින්නා වූ යම් හැඟීමක් තියෙනවනේ. මේ දැන් මස් කෑල්ල දැහැගත්ත කාක්කාට මොකද වෙන්නේ? ඒ හා සමානව කාම වස්තුන් කෙරෙහි මම මට දැනෙන්න ඕනේ. මේ වගේ එකක් කියලා. ඊළඟට අපි සඳහන් කරා තීනු කූපමා තීනු කූපමා කාමා අර අතට ගත්ත පන්දම වගේ පන්දම පල්ලෙහාට පිච්චීගෙන පිච්චීගෙන එනකොට අතහැරියේ නැත්තම් අත පිච්චෙනවා නේද ඒ වගේ මේ අපි අපි කල්පනා කරන මේ කාම වස්තුන් අපි කාම ඡන්දය ඇති වෙන විදිහට ඒවා භාවිතා කරලා මගේ මරණයට ඉස්සෙල්ලා අතහැරියේ නැත්තම් හොඳ පිච්චිලා පිච්චන්න වෙන්නේ නේද? මම ආයෙ මතක් කරන්නේ හැම වෙලේම තේරෙනවද නැද්ද තනියම ජීවත් වෙන්නේ කියලා? අපි කොච්චර එකතු වෙලා ඉන්න හැදුවත් මගේ සියලු සිතුවිලි પરම්පරාව එක්ක මම ඉන්නේ තනියමද නැද්ද? එහෙනම් ඔය තනිකම ඔය තනිවීම තිරිසංගත සතෙක් කියලා ඉපදුනොත් නේද තනියම මුණ දෙන්න අන්තිමට හ්ම් නේද තනියම මුණ දෙන්න වෙන්නේ ගැඩවිලා කට්ටිය එකතු වෙලා අපි මේ පොළොව හපලා කාලේ ඉවර කරමු එකවර කියලා කණ්ඩායම් පිටින් සාකච්ඡා කරලා සම්මන්ත්‍රණ තියලාද පටන් ගත්තේ නෑ හම්බෙච්ච එක කකා ඉන්නවා නේද ඉතින් ඒකින්ද මහා ඒ ඒ ඒ මානසිකාරය ඇති කරගන්න ඕන මැරෙන්න කලින් මේ තියෙන බැඳීම් අයින් කරන්න ඕනේ මරණයට ඉස්සෙල්ලා අයින් කරන්න ඕනේ කාම වස්තුන් නැති වුණොත් එහෙම ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ කියලා තමන්ට ප්‍රබල මානසිකාරයක් තියෙන්න ඕන ප්‍රබල මානසිකාරයක් තියෙන තමන්ට එහෙම දැනෙන්න ඕනේ එතකොට මේ කාම ලෝකයේ දකින්න වස්තු දැක්කහම සුභ වශයෙන් දැනෙන්නේ සුභ වශයෙන් දැනෙන්නේ නැහැ. ඉතින් සුභ වශයෙන් දැනෙන්නේ නැති වෙන විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. හරිද? ඉතින් මේවා පොඩි කාරණා කියලා හිතෙන්නේ. නෑ නෑ මේවා පොඩි කාරණා නෙවෙයි. අපේ මනස වෙනස් කරවන්න ඕනේ. මේ කාම වස්තුන් කෙරෙහි තියෙන ඒකයි අසුබ නිමිත්ත, අසුබ මානසිකාරය. ඊළඟට යෝනිසෝ මානසිකාරය කියලා සඳහන් කරේ ඒකයි. ඊළඟට අංගාරකාසූපමා කාම අද තියෙන අපිට අඟුරු වලක් කොට රත් වෙච්ච ගිනියම් වෙච්ච අඟුරු වලක් කොට දකින්න කියලා. පින්නත් මේ කාම ඡන්දය කියලා කියන්නේ ඇති වෙන මනෝ සංචේතනාවක්. හරිද? අපි මෙහෙම ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා අපේ මේ බාහුවෙන් අල්ලලා ඇදගෙන යනවා. හරිද? මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් කියලා මාව ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ ගිනි අඟුරු වලකට දාන්න. හරි. මට මොනව හිතේද? අම්මෝ මේක නම් වෙන්න එපා මට දැවෙන්න වෙනවා පිච්චෙන්න වෙනවා කියලා. එහෙම නේද? හරි අකමැත්තෙන් නේද ඉන්නේ? ඔන්න ඔය වගේ මේ කාමච්ඡන්දයේ තියෙනවා පින්වත් මේ ගිනි අඟුරු වලකට ඇදගෙන යන ගතිය. හරි? ගිනි අඟුරු වලකට ඇදගෙන යනවා හා සමානව හිතන්න කියලා කියනවා මේ කාමච්ඡන්දය. දැන් කාමච්ඡන්දේ තියෙනවද දන්නේ නැහැ. කාම වස්තුන් හින්දා පරිදාහ ඇති වෙනවා නම් අපි පළවෙනි දවසේ සාකච්ඡා කරන්නේ කාමචන්දේ හොයාගන්න විදිය නේද මට මේ පංචකාම සම්පති නැත්නම් ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ දිවට දැනෙන රස ආදී වශයෙන් තියෙන දේවල් නැති වෙනකොට දරුවෝ වේදෙන්න නැති වෙනකොට ධනවල දන්නේ ආ එහෙනම් මොකද්ද කාමචන්දේ ලක්ෂණ නේද ඔළුව පිස්සු වැටෙනවා වගේ වෙනවද දන්නේ නැහැ වෙලාවට එක එක්කෙනාගේ වචන වලට එක එක්කෙනාගේ කතා වලට නේද නිකන් මොනවා කිව්වද මන් දන්නේ නැහැ මොනවා වුණාද මන් දන්නේ නැහැ මට මොනවා වුණාද දන්නේ නැහැ කියන ආ කාම මුර්ජාව කාමච්ඡන්දය හ්ම් අන්නේ දැවිලි තැවිලි තියෙනවා නම් ඒවා ඒවා තමයි තියෙන්නේ නොබලා ඉන්න බැයි නම් නොවසා ඉන්න බැයි නම් නොවිද ඉන්න බැයි නම් හරිද ඒ කාමච්ඡන්දය නොකා ඉන්න බැයි නම් ඒ කියන්නේ බඩගින්න ඉන්න කියන එක නෙවෙයි කියන්නේ අහවල් જાතිය කෑම මොනේ ආදි වශයෙන් තියෙනවා නම් ඒ කාමච්ඡන්දය එතකොට මේ කාමච්ඡන්දය කොච්චර ප්‍රබලද බලන්න මට වැඩි ශක්තිමත් මේ චේතනාව ක්‍රියාත්මක වෙන හැටි බලන්න. හරිද? ඔන්න බලන්න දැන් අපි හිතමුකෝ සීනි වැඩි වෙලා කාට හරි ඉන්නේ. හරිද? කැණි රහ කෑම කන්න හොඳ නැහැ. මම හැමදාම කියන උදාහරණ තමයි. නමුත් මේවා ආය ආය කියන්න ඕනේ මොකටද? ඒතකොට තමයි ඒවා හොන්දට ටෙම්පරාදු වෙලා හොඳට හිතින්න හිතේ. හ්ම්. ඉතින් දැන් ඔන්න ඉන්නවා. දැන් කාමච්ඡන්දයක් තියෙනවා කේක් කෑල්ලකට. ඒ කියන්නේ ආහාරයක්නේ. ආහාරයේ මාත්‍රාඥතාවය කියලත් අපි කතා කරන්නේ දා. එතකොට කේක් පිළිබඳ කාමච්ඡන්දයක් තියෙනවා. හරිද? මෙයා මෙතන ඉඳගෙන ඉන්නවා මේ විදිහට මෙතන උඩින් ගෙනලා තියෙනවා රස කේක් කෑල්ලා. දැන් කව මොකද ක්‍රියාත්මක වෙන්නේ? අන්න ක්‍රියාත්මක වෙනවා මේක. හරිද? බලහත්කාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මට බලපෑම් කරනවා කාමචන්දේ තියෙද්දි. මාව රත් කරනවා. මට වැඩි හයිය මනුස්සයෙක් ආවා වගේ හරිනේ මගේ ළඟට. මං බෑ කියනවා එපා කියනවා මට මේක කාලා හරියන්නේ නැහැ මට අගුණයි කියනවා මගේ සීනි වැඩි වෙනවා කියනවා අරවා මෙව්වා කියද්දී ඇවිල්ලා මේ අත කුදලලා ගන්නවා අර මෙහෙනවා කියලා නේද ගිහලා අර කේක් කෑල්ල ළඟට අරන් යනවා අරන් ගිහලා ඇඟිලි ඈත් කරවනවා අල්ලවනවා නේද මේ පැත්තට බෑ කියද්දි ගෙන්නවනවා කට අරවනවා අරවලා නේද හප්පලා ගිල්ලෝලා යනවා යන්න කෑවනේ අතරම ආන් ඊට පස්සේ මම්ම කියන්නේ කෑවනේ කියලා එහෙනම් ක්‍රියාත්මක වෙලා තියෙන වෙන බලවේගයක්ද නැද්ද අන්න ඒ වගේ බලෙන් උප්පත්තිය සිද්ධ කරනවා කාමචන්දය. හරි මේ මොහොතේ මට රූප කෙරෙහි ඒ වගේ එකක් තියෙනවනම් ශබ්ද කෙරෙහි ඒ වගේ එකක් තියෙනවනම් ගන්ධ කෙරෙහි ඒ වගේ මාව යට කරගෙන යන බලවේගයක් තියෙනවනම් රස කෙරෙහි ඔය දැන් මම කිව්වා වගේ මාව යට කරගෙන යන බලවේගයක් මගේ ළඟ ක්‍රියාත්මක වෙනවනම් ස්පර්ශ කෙරෙහි රාගාදී කෙලෙස් ධර්මයන් කෙරෙහි මාව යට කරගෙන යන බලවේගයක් දැනට මයි ළඟ ක්‍රියාත්මක වෙනවනම් ආදරය ආදී ධර්මයන් කෙරෙහි මාව යට කරගෙන යන බලවේගයක් මගේ ළඟ ක්‍රියාත්මක වෙනවා නම් මේවා ඕනෑ මේවා ඕනෑ මේවා ඕනෑ කියලා පින්නොත්නි අන්න ඒ කාමච්ඡන්දය ගැන හිතන්න ඕනේ මොකද්ද බලහත්කාරයෙන් මාව අරගෙන ගිනි අඟුරු වලකට දාන්න ඇඳගෙන ඇදගෙන යනවා වාගේ Tamanට දැනෙන්න ඕනේ හරිද මේ ඕක ඔය විදිහට දැනෙන්නේ කියලා බලන්න මම ප්‍රශ්නයක් අහන්නම් ආදරයෙන් ලැබෙන්නේ වැඩියෙන් සැපද දුක්ද? දුක්. හොඳට විශ්වාසද? මං කියනවා අද හැන්දෑවේ ඉඳලා හිතේ තියෙන සියලු ආදරය අයින් කරමුද කියලා. හිතේ තියෙනවා නම් දරුවෝ කෙරෙහි හරි කාහරි කෙරෙහි හිතේ තද ආදරයක් තියෙනවා නම් මං කියන එක දැන් අයින් කරලා දාන්න. මොකද හිත කියන්නේ? හ්ම්. <laughs> තව ඉමු. තව ටිකක් ඉමු. ඔන්න හිතිබ්බදේ. නේද? අන්න ඒ වගේ ආදරයට ආදරේද නැද්ද? ඔබ කවුරු වගේ දන්නවද? වැසිකිලි ගලේ ඉන්න පණුවා අසුචි වලේ ඉන්න පණුවා අසුචියට කැමතිද නැද්ද? ආ ඔය කිව්වේ. ආන් ඒ වගේ තමයි මේක තේරෙන්නේ නැහැ පින්වත්නි. අන්න ওই චින්තනයයි වෙනස් වෙන්න ඕනේ. හරිද? තමන්ගේ හිතේ බැඳීමක් ඇති වෙනවා නම් ප්‍රබල බැඳීමක් ඇති වෙනවා නම් අර දරන්න බැරි තරමකට දැන් දුකයි කිය දුකයි කිව්වේ පේනව නේද දැන් ඉස්සල්හනකොට කිව්වා ආදරය සැපද දුක දුකයි කිව්වා දුකයි කියප එක අයින් කරමු කියලා කිව්වහම නෑ නේද ඒක ඉන්න ඕනේ කියලා ඒකට කියනවා තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා හරි තණ්හාව උපදින තැන් ගැන අපි සාකච්ඡා කරා එතකොට ඒ තණ්හාව උපදින තැන් ගැන කියන වෙලාවේ මම මතකද කිව්වා තණ්හාව තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා. අන්න ඒ වගේ අපේ පින්වත්නි අපි බලන්න ඕනේ අපේ මනසට දැනෙන්න ඕනේ මේක ගිනි අඟුරු වලකට ඇදගෙන යන්න හදන නේද? ශක්තිමත් පුරුෂයේ ගිනි අඟුරු වලකට මාව අරගෙන යනවා වගේ තමයි මගේ තුල දැනට තියෙන කාමචන්දය. මේ කාමචන්දය ගිනි අඟුරු වලට නම් දැම්මොත් එක සැරයක් පිච්චෙයි. මේකෙන් දා දැනුත් පිච්චෙනවා. මේකෙන් දා සසරත් පිච්චි පිච්චි දැවි දැවි එක එක සත්තු වෙලා කුරෝ වෙලා මීය වෙලා ඉබ්බ වෙලා නරි වෙලා කුකුල වෙලා ඒත් මොකද කරන්නේ ඒත් කාමචන්දේ පරිමහන් හදන්නේ අර සමහර අය චූටි හැක් හම්බලා තියෙන්නේ සමහර අයට මේ අපිට මේ පේන පාට ඔක්කොම පේන්නේ පේන්නේ නැහැ අර පාට දෙකයි තුනයි ලෝකේ තියෙනවා පේන්නේ එහෙම හරි ලෝකේ බලා ගන්න මැරෙන්නම හදනවා හරිද මොනවා හරි අන්තිමට බැරිම නම් සමහර සමහර අයට නේද දැන් හරකක් කියලා ගන්නකෝ ගෙදර ඉන්න හරක් පැටියට මට ඉතින් පව් කියලා හිතන හැමදාම පුන්නා කෝකා කා ඉඳලා හරියන්නේ නැහැ. එක දවසක්වත් ලොකු වටලප්පමක් ගිහින් දෙන්න ඕනේ කියලා ලොකුවට හදලා ගිහින් දෙනවා. කයිද? ඉතින් බලන්න පුන්නක් උද හොඳ වටලප්පන්ද හොඳ. නේද? <laughs> ඒ සතාට ඒක ආහාරයක් උඩ දැනෙන්නේ කරපු පව් වලට. හරිද? එයාට ආහාර කොට දැනෙන જાති එක දෙකයි තියෙන්නේ. ඒ වගේ සසර අපිට මේ සමහර ඉන්ද්‍රියන් ලැබෙනවා පින්නන්නේ සමහර භවවලදී හරිද? දැන් සමහර ප්‍රේතයෝ ඉන්නවා මහා සෝහනේ දැවෙන මලමිනියෙන් උරන තෙල් විතරයි ආහාරයක් විදිහට ගන්න පුළුවන්. වෙනම කිසිම ආහාරයක් විදිහට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් ඒවා විතරක් හම්බ වෙනකන් ඉන්න ඕන. ඒ වගේ සසර මේවා අපිව සීමා කරනවා දැන් තැන් වල දැන් තැන් වල සීමා වෙනවා අපේ ඉන්ද්‍රියන්. හරියට දුක් විඳින්න වෙනවා. ඒ ඔක්කොටම හේතුව මොකද? මේ අද අපි සැහැල්ලුවෙන් ගන්නවා. එක එක දේවල් වල තියෙන බැඳීම් සැහැල්ලුවට ගන්නවා පිළිඳන් සැහැල්ලුවට තේරෙනවා. ආන් එක අයින් වෙන්න ඕනේ කියලා මේ කියන්නේ. එක එක ඒවාට තියෙන බැඳීම් සුබ වශයෙන් ගන්නවා. අපි අපේ ළමයින්ට කියනවා. දාන්නේ නෑ මෙයා මට මෙච්චර ආදරේ. නේද? ඒක හොඳ දෙයක් විදිහට නේද කියන්නේ? මට මෙච්චර ආදරේ දන්නවද? මෙයා තමයි මට වැඩියෙන් ආදරේ කියලා අපි නේද ලොකු ක්‍රෙඩිට් එකක් දෙනවා එයාට. නේද? සම්මානයක් දෙනවා එයාට. එයා සම්මානයක් දෙන්න ඕනේ. <laughs> නෑ. මෙයා තමයි මාව වැඩිපුරම ගිනි අඟුරු වලකට අදගෙන යන්න ලෑස්ති කරන කෙනා. මෙයාත් වැටෙන්නයි යන්නේ. මෙයාත් ගිනි අඟුරු වලකට අරක සුබ වශයෙන් අපිට දැනෙනවා. ආන් එක වෙනස් වෙන්න ඕනේ කියන එකයි. එක උපමාවක් තේරුම් ගත්තා නම් ඇති. හරිද? ඒක ඒක සුබ වශයෙන් දැනෙන එක හොඳ දෙයක්. දැන් ආදරය කියන එක හොඳ දෙයක් කියලා දැනෙනවද නැද්ද? දැනට දැනෙනවා. නේද? බැඳීම කියන එක හොඳ දෙයක් කියලා දැනෙනවා. හ්ම්. නමුත් ඒක හොඳ දෙයක් නොවන විදිහට දැනෙන චින්තනය අපේ තුල එන්න ඕනේ. එතකොට කියනවා ඒක අසුබ නිමිත්තයි කියලා. නිමිත්ත ආදරය කියන්නේ නිමිත්තක්. නේද? අන්න ඒ නිමිත්ත අසුබ විදිහට අපිට දැනෙන්න ඕනේ. දැනෙන විදිහට අපේ චින්තනය අනිත් පැත්ත හැරෙන්න ඕනේ. උඩියටිකුරු වෙන්න ඕනේ. හරි ඒක තේරෙන්න ඕනේ මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. එතකොට තමයි අපිට කියන්න පුළුවන් නේද අර උක්කුජිතං වා නික්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය. ඉතින් එහෙම දැනෙන්න ඕනේ. අනිත් පැත්ත හැරලා පේන්න ඕනේ. මේ ලෝකේ මේ විදිහට පෙන්නලා හරියන්නේ එහෙමද නැද්ද? මං අහන්නේ. ඒ විදිහට අනිත් පැත්ත පෙරළුනේ නැත්තම් කාමචන්දය අයින් වෙයිද? ඒකයි කිව්වේ අසුබ නිමිත්ත කියලා. හරිද? එහෙනම් හොඳට කල්පනා කරගන්න වෙනවා මට වැඩ තියෙනවා කරන්න. මම හැමදාම කියනවා බණ අහලා නම් හරියන්නේ නැහැ වැඩ තියෙනවා. බණ අහන්නෙම වැඩ පොතේ තියාගන්න බලාගෙන බණ අහන්න ඕන. වැඩ පොත කියලා එකක් තියාගන්න දැන් ඉතින්. නේද? අහපු බණ ආය අහලා වැඩ පොතේ ලියාගන්න මට මෙන්න මේ වැඩේ කරන්න තියෙනවා. මොකද මට බොජ්ජංග වැඩෙන විදිහට හිත හදන්න තියෙනවා. දැන් නේද? පහුගිය ටිකේ දැන් අපි බොජ්ජංග ඇහුවා. අහපු වෙලාවේ බෝධිංග ගැන අහපු දේශනා ටිකේදී අපිට තේරෙන්න ඕනේ මට වැඩ තියනවා කරන්න. මගේ හිත සකස් කරන්න තියෙනවා. සබ්බාසව සූත්‍රය පිළිබඳ ඇහුවා. නේද? එතකොට සම්මාදිට්ඨිය ආදී ගැන බොහෝ කරුණු ඇහුවා. භාවනා ගැන ඇහුවා. ඒ හැම තැනකදීම අපිට තේරෙනවා මට වැඩ තියනවා කරන්න. දැන් කාමච්ඡන්දය ගැන අහනවා. නේද? හෙට ව්‍යාපාදය ගැන අහනවා. එතකොට මට වැඩ තියෙන්න ඕනේ. මගේ හිත සකස් කරන මගේ හිත සකස් කරන මගේ මානසිකත්වය සකස් කරන වැඩපිළිවෙලයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා. හරිද? ඒකින්ද තේරුම් ගන්න ඕන දේ. ඊළඟට මම අහන මේ අත්තන්ගේ මෙහෙම. ම්ම් පිට රටකට ගිහිල්ලා හරි නැත්තම් වෙන කොහේ හරි කමන්නේ නැත්තම් විවාහ වෙච්ච දිනේ කියලා ගන්නකො. හරි හරි සුබ දිනයක් විදිහට නේද සලකන්නේ කෙනෙක්ගේ විවාහ මංගල්‍ය සිද්ධ වෙච්ච දවස. දැන් මතක් කරනකොට මතක් වෙනවද නැද්ද? ආය ඒ දිනේ එනවද? ඒ සිද්ධි ටික එනවද? නෑ. එහෙනම් දැන් ඒක මොකක් වගේද? හීනයක් වගේද නැද්ද? ආ ඒක හීනයක් විතරයි. ආය කවදාකවත් එන එක එන එකක් නෙවෙයි. අතීතයට ගිය සියලු දේ එහෙමද නැද්ද? අතීතයේ ලැබුණු සැපයක් තියෙනවා නම් හරියට මහන්සියලා. හරියට මහන්සියලා ලැබුණු සැපයන් තියෙනවා. ඒවා ඔක්කොම දැන් මොන වගේද? පුංචි කාලේ හුරතලේට හිටපු ඇඟේ ඇඟේ එල්ලි එල්ලි හිටපු ලස්සන මූණක් තිබ්බ ලස්සනට කතා කරපු නේද? පුතා. දැන් එයා අවුරුදු 20ක් 25ක් විතර වෙච්ච කෙනෙක්. අර කාලේ තමයි එයා හුරතලේ හිටියේ. එයාගේ කයත් දැන් සම්පූර්ණයෙන් වෙනස්. එයාගේ සිත සම්පූර්ණයෙන් වෙනස්. එහෙනම් මම මෙච්චර ආදරෙන් හදපු ළමයා දැන් හීනයක් විතරයි. නේද? දැන් ආය ඒ පරණ ශරීරය ගන්න බෑ. එහෙනම් තමන් බොහෝම ඇලිලා ගැලිලා කටයුතු කරලා විවාහ પ્રાપ્ત වුණා කියනකොට ස්වාමියෙක් හා භාර්යාවක් එක්ක. හරිද? ඒ කාලේ පාරේ කංගේ හරි ආඩම්බරින් කියලා හිතන්නකො. හ්ම්. මේ නේද? මස් කෑල්ල දැහැගත්තා වාගේ නේද? හරි ආඩම්බරෙන් එකං ගියා කියලා හිතන්න. දැන් 30ක් 40ක් වෙලා. හ්ම්. දැන් කොහොමද වැඩි? ඒ කාලයේ තිබ්බ රූප සම්පත්තිය මතක් වෙනවා දැන් මොකක් වගේද? ඒක හීනයක් හීනයක් විතරයි නේ නේද එහෙනම් කාම ලෝකය කියලා කියන්නේ ඒක මෙතනින් අයින් වුණාද ඒක හීනයක් දැකලා අයින් කරපු හීනයක් වගේ හදිසියෙම හැරෙනවා නේද හදිසියෙම ඇහැරිච්ච ගමන් මොකද වැඩි හීනෙන් දැක දැක හිටපු දෙයක් වාගේ අර ඔක්කොම ඉවරයි එහෙනම් හීනයකට උපමා කරලා දකින්න කියනවා හරි හීනයකට උපමා කරලා දකින්න කියනවා අපි නන්නේ කාම ලෝකය ගැන. අපිට දැනෙන්න ඕනේ අද මම අද මම විඳින දෙයක් තියෙනවා නම් ඒක මේ මොහොතට විතරයි ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව මතකයක් විතරයි හීනයක් විතරයි කිව්ව එකයි. හරිද? විඳ දෙයක් විතරයි ඒක නැවත ඒ විදිහටම ලැබෙන්නෙම නැහැ. ලැබෙන්න මං අහන මේ අත්ංගේ අපේ හිතේ එකම කෙනෙක් ගැන එකම ගානට ආදරයක් ඉපදුනා වාර දෙකක් කියලා කියන්න පුළුවන්ද? දැන් හැම මොහොතකම ඒක ඊළඟ මොහොතේ උපදින්න වෙනස් වෙලා. එහෙනම් අනිත් පැයටත් එහෙමද නැද්ද? ඔව් නේද? ජීවිතේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය වාර ගාන කීයක් විතර දන්නේ තියෙන්නේ. <laughs> අපේ ඇඟිලි ගානද වැඩි පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහලා හිටපු වාර ගානද වැඩි? අතේ ඇඟිලි ගාන වැඩි අර වගේ ලොකු ප්‍රීතියෙන් හම්බෙලා තියෙන ඉතාලම අල්ප ප්‍රමාණයක්. මරණ ගන්තාව කීයක් විතර හම්බෙයිද දන්නේ නැහැ. නේද? ඉතින් එහෙනම් ඒ වගේ පොඩි දේවල් වලට මේ ජීවත් වෙන්නේ. හ්ම්. කල්පනා කරන්න බලන්න ඕනේ හිමින් සැරේ මේක හීනයක් වගේ. එවැනි අවස්ථා හීනයක් වගේ. ඒ සඳහා එකතු කරගත් හැමදේම නැති වෙලා ගිහිල්ලා. ඒවා නැවත ලබා ගන්න බැරි වෙන්නම අපේ ජීවිතේ එක එක එක එක කාලවලදී ඊයේ ලැබිච්ච දේවල් අද වෙනකොට නෑ. පෙරේදා ලැබිච්ච දේවල් අද වෙනකොට නෑ. නේද? ඒවා අන්තිමට හීන හීන විතරයි. එහෙනම් මේ කාම ලෝකය කියලා කියන්නේ හීනයක් වගේ කියන මේක හීනෙකට එකතු වෙනවා වාගේ මේ මොහොතේ මට ලැබෙන මේ සැපය සැපයක් ඇද්ද ඒක හීනෙකට එකතු වෙනවා වාගේ එහෙමම නැතිලා යනවා එච්චරයි කියලා ඒ මේ ලැබෙන දේ සුබ වශයෙන් ගන්න එපා සුබ වශයෙන් සුබ වශයෙන් නැතුව අසුබ වශයෙන්ම දැනෙන්න ඕනේ අසුබ වශයෙන්ම දැනෙන්න ඕනේ ඒක තමයි ඒ විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. අපේ මානසිකාරය සකස් කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ தත්වයෙන් රැඳිලා ඉන්න. ඊළඟට හීනෙකට උපමා කරා වගේම යාචිත කූපමා කාම. හිඟල්නේකට උපමා කරනවා කාමය. හරිද දන්නේ නැහැ. මොකද වැඩේ? මම කියලා තියෙනවා ඔය ටික කලින්. නේද අද මේක හම්බුණාට ඔන්න කියලා තියෙනවා බලන්න කල්පනා කරලා මං කියනවා මේ අතෝ කොච්චර ධනෙ තිබ්බත් කොච්චර බලය තිබ්බත් යාචකයෝ වගේ කියලා කියලා නැද්ද නේද යාචකයෝ වගේ කියලා කියලා තියන්නේ ඇයි ඉල්ලන්න වෙලා තියන්නේ කාගෙන්ද දරුවන්ගේ සල්ලිද නෑ නෑ මං අහලා තියෙන මේ මෙහෙම කියනවා ඔය කට්ටියගේ සල්ලිත් එපා අපිට ඔය කට්ටියගේ මොකුත් එපා මමයි අපච්චි දෙන්නා මේ විදිහට නේද අපිට ජීවත් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි එකක් ඕනේ. ඔයාලා හොඳින් ඉන්න ඕනේ. ඔයාලා හොඳින් ඉන්න ඕනේ කියනවා. ඇයි ඔයාලට හොඳින් ඉන්න කියන්නේ? එයාලා හොඳින් හිටියේ නැත්තම් මට මොකද වෙන්නේ? ආන්න මගේ හිතේ දුක ඇති වෙයි කියලා මම එයාලට කියනවා හොඳින් ඉන්න කියලා. එතකොට එයාලා හොඳින් හිටියේ නැත්තම් සමහරවල්ලාට සමහර දෙමව්පියෝ කියනවා වඳින්නම්. නේ දන ගහලා වඳින්නම් ওই වැඩේ කරන්න එපා කියලා. මොකද එච්චර බැගෑපත් වෙන්නේ. මේ මෙහි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මෙහි පරිදාහය තියෙනවා. මේ පරිදාහයට මම කැමති කැමති නෑ. ඒකින්ද මං අනිත් අයට වඳින්න හදනවා. මං අහන මේ අත්තන්ගෙන් ඔය අත්තන්ගේ සතුට වෙනුවෙන් කී දෙනෙකුට වඳින්න වෙලාද තියෙන්නේ? මට කරුණාවෙන් කතා කරන්න මට නරක වචන කියන්න එපා මට ආදරයෙන් ඉන්න මෙහෙම වෙන්න මෙහෙම වෙන්න කියලා කී දෙනෙකුට වඳින්න වෙලා තියෙනවා මේ මිනිස්සු වශයෙන්. තව භවභෝග සම්පත් වශයෙන් වැඳ වැඳ කී දේ කීයක් දේවල් හොයන්න වෙලා තියෙනවා හිත සතුටු කරන්න. නේද? එහෙනම් ආයාචනම කරමින් ඉන්න ජීවිතයක්ද නැද්ද ඔබ? ඉතින් ඕක ඔච්චර සිස්ටර් විදිහට කියන්න ඕනේ නැහැ. මොකද්ද ඔබට කියන්න ඕන? මොන ජීවිතය කියලාද? හීගන ජීවිතේ නේද කෙලින්ම. කෙලින්ම කාමච්ඡන්දය බහුල නම් එයාට කියන්න තියෙන්නේ හීගන හීගන ජීවිතයක් තියෙන්නේ ඕක. ඕක හිඟා කරනවා හැම වෙලෙම හිඟා කරනවා. ඇමරිකාවේ ජනාධිපති පදවිය හම්බුණත් නේද? දරුවන්ගෙන් හිඟා කන්න වෙලා තියෙන්නේ. දරුවන්ට කියන්න ලදින ඔයාලා මෙහෙම ඉන්න, හොඳින් ඉන්න, මෙහෙම කරන්න එපා, වඳින්න. ඇයි ඒ? ඇතුළ රිදෙනව නැත්තම්. එහෙනම් කාමච්ඡන්දය ඇති වෙත් කාමච්ඡ කාම වස්තුන්ගෙන් සතුට ලබන්න හදන කෙනා එකවරයක් ලැබුවට තෘප්තිමත් වෙන්නේ නැති බව දැනගෙන දෙවාරයක් ලැබුවට තෘප්තිමත් වෙන්නේ නැති බව දැනගෙන අපි හිතමු මට මිදි වත්තක් තියෙනවා කියලා මම ඉතින් මිදි කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියා හැමදාම තියෙයිද නෑ දැන් මගේ කාමච්ඡන්දේ වැඩි වෙලා දැන් මට මිදි මිදි හිඟා කණ්ඩ වෙලා තියෙනවා <laughs> කවදා හරි නැති වෙනවා නැති වෙනකොට හිඟා කණ්ඩ වෙනවා එහෙනම් නේද යාචකයෙකුට උපමා කරන්න නම් මේ වර්තමානයේත් මට හිඟා කමින් ජීවත් වෙන්න වෙලා තියෙනවා හ්ම් කාමවස්තු ඉදිරියේ දණින් වැටිලා හ්ම් කාමවස්තු ඉදිරියේ ලෝකයේ බොහෝ බලවත් මිනිස්සු තමන්ගේ බිරිඳ ඉදිරියේ දණින් වැටෙන ස්වභාවය තියෙනවා අර බොහෝ බලවත් ස්ත්‍රීන් තමන්ගේ ස්වාමියා ඉදිරියේ ධනින් වැටෙන ස්වභාවය තියෙනවා. ඉතින් ඒ වගේ මොනවා හරි දෙයක් ඉදිරියේ ධනින් වැටෙන ගතිය තියෙනවා. අහලා බලන්න හිතෙන් ඇතුළ කොච්චර අසරණද කියලා. මහා බල සම්පන්නව පාරේ ඇවිදිනවා තමයි. නේද? මහා මහා ලොකුවට ඉන්නවා තමයි. හැබැයි ඇතුලේ ඇතුලේ පොඩි දේවල් ඉල්ලනවා එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන්. ඇතුළ නිකන් හරි අසරණ තත්වයක ඉන්නේ. ඇතුළේ ඉන්නේ හිඟා කනවා වාගේ නේද? එහෙනම් මේ தත්වයෙන් අයින් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තවත් මේ වගේ හිඟා කරන දේවල් එකතු කරගන්න එපා කියලා දේශනා කරන කාමච්ඡන්දේ මහ දරුණු එකක්. හරි පුච්චන එකක්, දවන එකක්. එහෙනම් අලුත් මේ කාම වස්තුන් දෙස අපි බලනකොට දැනෙන්න ඕනේ මාව හිඟමනට දාන්නයි මෙයා මේ දැස් වෙන්නේ. හිඟමනට දාන දෙයක් මේ කියලා. අන්න අසුබ නිමිත්ත. මාව හිඟමනට ඇදලා දාන්න හරිද? හිඟමනට ඇදලා දාන්න සූදානම් වෙනවා නම් එතකොට මොකද එතකොට කියයි මේ හිත හිත ගැනයි බලන්න ඕනේ. හිත හිඟා ගන්න තත්ත්වයටපත් වෙනවා. මේ කාමච්ඡන්දය ඇති වුණොත් හිත හිඟා කරන තත්ත්වයටපත් වෙනවා හැම වෙලේම ඉල්ලන තත්ත්වයටපත් වෙනවා. ඉවරක් නැතුව ඉල්ලනවා. ඒකින්ද මේ බලන්න පින්නන්නේ ඔය හිත තෘප්තිමත් කරන්න. ඔය ඇස් දෙකට එකම රූපය කීතරයක් පෙන්වලා තියෙනවද? එකම ශබ්දයේ කීතරයක් අස්වලා තියෙනවද? එකම ගන්ධයේ එකම රසයේ එකම ස්පර්ශයේ කීතරයක් දීලා තියෙනවද? එයාගේ වැඩි ආයතරයක් ආයතරයක් ආයතරයක් ආයතරයක් ආයතරයක් ආයතරයක් කියලා ඉල්ලන එකද නැද්ද? නේද? ළඟා කරගන්න බැරි වෙයි කියලා නේද? ආය ආය දී ගන්න බැරි වෙයි කියලා ලොකු පීඩනයකින් ඉන්නවද නැද්ද? එහෙනම් මේ යාචක ජීවිතේ නේද ශිෂ්ට සම්පන්නව කියන්නම්කෝ හරිය නෑනේ හිතනවා කරන්න ඒ තරම් නේද? මේ යාචක ජීවිතේ නේද? කියලා අපිට මේ කාම අරමුණු දැනෙනකොට අන්නේ අසුබ විදිහට පේන්න ඕනේ. හරිද? යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න ඕනේ. ඒක ඇත්තක්ද බොරුවක්ද? නේද? ඒක තමයි සම්පූර්ණ වශයෙන් තියෙන ඇත්ත කියන්නේ ඒක. ඊළඟට කියනවා මේක ගැන මෙහි කියන රුක්ක පලූපමා කාම. ගහක හැදෙන පළ වගේ කියලා. හරිද? ගහක පළ හැදුනහම එක පැත්තකින් මොකද වෙන්නේ? ඒ ගහට ගල් වදිනවා. ඒ ගහේ අතු කඩනවා කට්ටිය. නේද? ඉතින් ඒ ගහ පැත්තෙන් ඒ තරන්නේ අපි හිතමුකෝ ගහක තියෙන ගෙඩි දැකලා මම මොකද කරන්නේ මම මේ ගහට නැගගත්තොත් තව කෙනෙක් එනවද නැද්ද තව කෙනෙක් එනවද නැද්ද නේද සමහර කට්ටිය ඒ ගහ කපලම දාන්න හදනවා ඇවිල්ලා අතු කඩලා දාන්න හදනවා ඉතින් ඒ වගේ බොහෝ ආදීනව බොහෝ ආදීනව තියෙනවා මේ කාම ලෝකයේ වස්තු එකතු කරගත්තොත් එහෙම පොළු පාරවල් කණ්ඩ වෙනවා ගුටි කණ්ඩ වෙනවා අතු කඩා ගන්න වෙනවා එහෙනම් ගහක තියෙන ගහක හැදෙන ඵල වගේ තමයි මේ කාමච්ඡන්දය හැම වෙලේම පීඩාවටම පීඩාවටම හේතු වෙන දෙයක්. ඊළඟට පින්නත් මේ කඩුවයි කොටෙයි වගේ කියලා කියනවා. හරි. ඒකට කියනවා අසිනු අසිසූනූපමා කාමා කියලා. අසිපතක් වගේ කියලා. අසිපතයි මේ කොටේ වගේ. ඇයි මේක මේ අසිපතයි කොටේ කඩුවයි කොටේ මොකටද? එක එකක් කපලා දාන්න. මේ කාම ලෝකයේ තියෙන කාම ඡන්දය කාම ලෝකයේ පිළිබඳ උපදින ඡන්දය ගුණ ධර්ම කපලා දානවා සියලු ගුණ ධර්ම කපලා දානවා ආ නැද්ද බලන්න නේද බලයටපත් වෙන්න පෙර ඊටාම ගුණවත් ඇත්තටම ගුණවත් මිනිස්සු නේද හ්ම් බලයටපත් වෙලා කාම ඡන්ද වැඩි වෙනකොට මොකද වෙන්නේ කලින් කියපේවා නේද එහෙම කිව්වදවත් කියලා දන්නේ නැති අවස්ථාව වුණ තරම් තියෙනවද නැද්ද හැබැයි අපි නම් හිතන්නේ කොහොමද? මම බලයටපත් වුණොත් දනි මම නම් ඔහම නෑ නේද කියලා. හැබැයි පත් කරලා බලන්න ඕන වැඩේ. නේද? ඒක තමයි කාමච්ඡන්ද වැඩි වුණොත් කාමච්ඡන්ද වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ නැත්තම් ඉන්න තැනක් දන්නේ නැහැ. ಗುಣධර්ම කැපිලා නම් මමත් කල්පනා කරන්න ඕනේ. මටත් බලයටපත් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. බලයත් එක්ක කාමච්ඡන්ද වැඩි වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? කොයි හරි වෙලාවක මගේ කාමච්ඡන්ද කියනවා වැඩි වුණොත් ඒ කාම ඡන්දය ඇති වෙච්ච ඒ වස්තුන් ලබා ගැනීම සඳහා මම ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාපාදී තාමත්ම කූර කටුක කුහකකම්, ඊර්ෂ්‍යාකාරකම්, මසුරුකම් සිද්ධ කරන ස්වභාවයකට පත් වෙන මූණ බලාගෙන බොරු කියන දැකලා තියෙනවා කාමචන්ද මෙන්න මේ වගේ බොරු දැකලා තියෙනවා ඔන්න මම දැන් බොරුවක් කියන්න යන්නේ. හරි. හරි. මේ බොරුව කියනකොට මම දන්නවා මේ ඉස්සරහා ඉන්න අය මම බොරු කියන්නේ කියලා දන්නවා කියලා. හරි. මේ බලන්න කුහකකමේ ලක්ෂණය මම මේ කියන්න හදන්නේ. සමහර අය බොරු කියනවා ඉස්සරහා ඉන්න කෙනා මේ බොරුව දන්නේ නෑ. යාළුවා රවට්ටන්න බලාගෙන බොරු කියනවා. සමහර අය ඉන්නවා බොරුව කියනවා මං කියනකොට මේ කට්ටිය දන්නවා මම මේ කියන්නේ බොරු කියලා දන්නවා කියලා මමත් දන්නවා. දැනගෙනම මගේ මගේ යහපත සඳහා මගේ කාමචන්දය තෘප්තිමත් කර ගැනීම සඳහා මම මොකද කරන්නේ? මෙයා දන්නවා කියලා දැනගෙන දැනගත්ත දේ මොකද ඇය ඉතින්? එහෙලා නේද? දෙපැත්තම දන්නවා මේ බොරුව කියන්නේ කියලා. නමුත් එයාට රිදෙන්නම හරි එහෙම කියලා දානවා. ආන් ඒවට කියනවා ඒවට කියනවා පැහැදිලි කුහකකම්. පැහැදිලි ಗುಣධර්ම නැතිවීම. මේ ඔක්කොටම හේතුව මොකද්ද? ඒ හිතවල උපදනා වූ කාමච්ඡන්දය. එතකොට මම කල්පනා කරන්න ඕනේ මගේ ළඟ දැනට නැති කාමච්ඡන්දය ඉපදුණා. අන්න ඒ වගේ මගේ තුළ තියෙන ಗುಣධර්ම කැපිලා යනවා. කැපිලා යනවා. එහෙනම් ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? දරුවෝ හින්දා බොරු කියන ගතියක් එන්නවද නැද්ද? ආ දරුවන්ට තියෙන ආදරේට දෙමාපියෝ බොරු කියන ගතියක් එනවා. කුහකකම් කරන ගතිය එනවා. හරිද? එහෙනම් බලා ගන්න ඕනේ දරුවෝ දරුවෝ අයින් කරන්න කියලාද මේ කියන්නේ? මාත් එක තරහ වෙයි ටික දවසකින් දරුවෝ අයින් කරන්න කියලා නෑ නෑ නෑ. නේද? දරුවන් කෙරෙහි තියෙන බැඳීම නේද? බැඳීමෙන් තම අයින් වෙන්න ඕනේ. අයින් වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ පිළිබඳ දරුවෝ විතරක් නෙවෙයි දරුවන්ට දෙමාපියෝ ගැනත් එහෙමයි. හැම තැනකම තියෙන මේ අධිකතර වූ කාම ඡන්දය බැහැර වෙන්න ඕනේ. බැහැර වුනේ නැත්නම් බොහෝ ಗುಣධර්ම කැපිලා යන දෙමාපියන්ට ගොඩාක් කීකරුව ඉන්න දරුවෝ නේද වෙනත් දෙයකට හිත ගිහින් කාමච්ඡන්දයක් ඇති වුණාට පස්සේ දෙමව්පියෝ හතුරු වගේ සලකන අවස්ථා තියෙනවා නේද දෙමව්පියන්ට ඊටාම තදබල චෝදනා කරන අවස්ථා තියෙනවා මොකද මේ ಗುಣධර්ම ඔක්කොම ළමයාගේ තිබ්බ අයින් වෙන තරුණ කාලේදී මොන හරි දෙයකට හිත යොමු වුණාට පස්සේ ඒකට පොඩි විරුද්ධව යමක් කතා කරොත් නේද සියලු ಗುಣධර්ම කැපිලා යනවා ඒකින්ද මේකට කියනවා අසිසූ නූපමා කාමා කියලා අසිපතකට සහ කොටයකට උපමා කරලා කතා කරනවා ඒ වගේම තමයි සඳහන් කරනවා සත්‍ය සුලූපමා කාමා කියලා. මේ පිහි වගේ දේවල් වල තියෙන තුඩ තියෙන්නේ. අන්න ඒ කාමය කියන්නේ අන්න ඒ තුඩු වගේ කියලා. පිහි තුඩු වලින් එක එක ඒවා විදිනවා. හරිද? මේ කාම මේ මේ කාම ඡන්දයත් හරියට හිත විදලා දුක් ඇති කරනවා වගේ. හිත විදිනවා. ඒකද සැත් වගේ කියලා කියනවා. සැත් කියන්නේ එහෙමයි. හරිද? හිත විද මේ මේ පැහැදිලිව හොඳින් ඉන්න අයගේ බලන්න මේ මොහොත බලන්න. මං මං සහනෙන් ඉන්නවා. කියලා තමයි සහනෙන් ඉද්දී යම්කිසි කෙනෙකුට තව කෙනෙක්ගේ හිතවත්කමක් හරි නැත්නම් කැමති රූපයක් දැකලා ඒ දිහා බලලා සතුටු වෙමින් ඉන්නකොට ඒ තැනත්තා හෝ තැනත්තිය හොඳින් කතා කරලා යනවා. හරිද? දැන් මොකද වෙන්නේ? මෙනෙහි වෙන්න පටන් ගන්නවද නැද්ද? නේද? මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඉතින් කාමච්ඡන්දේ ඇති වුණ ගමන් මොකද වෙන්නේ? නැවත දැකීමේ ආසාව ඇති වෙනවා. නැවත ඇසීමේ ආසාව ඇති වෙනවා. පුංචි පුංචි දැවීමක්, රිදීමක් වගේ තියෙනවා. නේද? මේ මොහොතේ ඉඳන්ම මේ මොහොතේ ඉඳන්ම පීඩිත තත්යකට එනවද නැද්ද? ඔව් අර මොහොතේ දැකලා සතුටු වුණා තමයි. ඒ සතුටුනේ හරියට නිකන් සත්‍ය සුළුපමා කියලා කියන සත් වගේ කියන එක, පිහිතුඩු වගේ කියන එක. එතකොට ඒ හරියට නිකන් විද්දා වගේ හිත. හිත විදලා දුක් ඇති කරා. හිත විදලා දුක් ඇති කරා. හරිද? රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, පහසකට අපේ సంతානයේහි ඇලීමක් ඇති වුණොත් සිත විද දුක් ඇති කරා වාගේ. ඒකෙන්ද සැත් වගේ කියලා කියනවා කාමච්ඡන්දය. ආන් ඒක දැනෙන්න ඕනේ. එහෙම මානසිකාරයක් අපිට එන්න ඕනේ. ඒක දැනට තියෙනවද දන්නේ එහෙම මානසිකාරයක්. ඒක මම මේ කියන කතාව බොරුවක්ද ඇත්තක්ද දන්නේ නැහැ. එහෙම වෙන්නේ කරන්නකෝ නේද? කාමච්ඡන්දය ඇති වුනහම දුක් ඇති වෙනවද නැද්ද? ඒ මොහොතේම ඇති වෙනවා. ඒ මොහොතේ ඉඳලම ඒ මොහොතේ ඉඳලම ඇති වෙනවා. ඒ කියන්නේ චුට්ට චුට්ට විදලා. ඊට පස්සේ කාමච්ඡන්දේ වැඩි වෙන්න වැඩි වෙන්න අර විදලා තියෙන තව්ව එන්න එන්න ලොකු වෙනවා වගේ නේද? තවත් දුක් වැගුරවනවා වගේ එන්න එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. ඉතින් ඕක ඔන්න ඔය මං කියන්නේ මේ උපමා ඔක්කොම ඕනේ නැහැ. ඔය කියන උපමාව විතරක් තියාගන්න. ඕක හොඳට මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මේ ඔක්කොම ඉගෙනගෙන කටපාඩම් කරගන්න ඕනේ නේද? මේ මේ එකක් අරගෙන ඒ එකක් උපමාවක් විදිහට අරගෙන කාම වස්තුන් දිහා බලන්න. හරි. කාම වස්තුන් දිහා ඒකට සමාන කරලා බලන්න. තමන්ගේ අතීතයට අතීතයත් එක්ක සම්බන්ධ කරලා බලන්න. තමන්ට වෙච්ච දේවල් අනුන්ට වෙච්ච දේවල් එක්ක සම්බන්ධ කර කර මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට හොඳට අපිට මේවා නම් මේ කාමච්ඡන්දේ කාම ලෝකයේ තියෙන වස්තුන් කෙරෙහි ඇතිවන්නා වූ කැමැත්ත හොඳ දෙයක් නන් නෙවෙයි. කොහොමවත්ම හොඳ දෙයක් නෙවෙයි කියලා තමන්ගේ හිත Tamanට ඒක සුබ නිමිත්තක් විදිහට නෙවෙයි පේන රූපය, ඇහෙන ශබ්දය, දැනෙන ගන්ධය, දැනෙන රසය, දැනෙන පහස සුබ නිමිත්තක් විදිහට නෙවෙයි අසුබ නිමිත්තක් විදිහට Tamanගේ මනස Tamanට පණිවිඩය දෙයි. හරිද? අන්න එහෙම දෙනකන් මේක මෙහෙ කර කර හදා ගන්න ඕනේ. හරි ඒතර කවුරු හරි ආදරෙන් කතා කරොත් මොන වගේ දැනෙන්න ඕනේ? හ්ම් නේද පිහිතු උඩක් අරගෙන එහා පැත්තෙන් පිහිතු උඩක් තියාගෙන අනින්ද එන කෙනෙක් වගේ කියලා දැනෙන්න ඕනේ. පිහියක් හංගගෙන එන කෙනෙක් වගේ කියලා. දැනට ආදරෙන් කවුරු හරි කතා කරොත් මොකද? ම්ම් නේද? අනින්ද අනින්ද කියලා තමයි දැන් ඉන්නේ. මොකද අයින්නවා කියලා දන්නේ නැහැ. හිතට අයින්නවා කියලා දන්නේ නැහැ. ඒකින්ද ආදරයෙන් වැළඳ ගන්නවා නේද? පිහිතුඩු ආදරයෙන් වැළඳ ගන්න හිතක් තියනවද? නේද? දන්නේ නැති හින්දායි ඇනෙනවා කියලා දන්නේ නැති හින්දායි. නේද? ඇනෙනවා කියලා දන්නේ නැති අය පිහිතුළු වැළඳගනි. එහෙම නේද? කොච්චර දුක් විඳලා තියෙනවද කියන්නේ? කාමච්ඡන්දේ හින්දා කොච්චර දුක් විඳලා තියෙනවද මේ වෙනකොට? වචනයක් මතක් කරන්න හැබැයි කොච්චරව දුක් විඳලා තියෙනවා තවත් දුක් විඳින්න ලැජ්ජා නැද්ද ආම් පාපෙහි තියෙන ලැජ්ජාව කියන්නේ ඒකයි. අහිරිකයි කියලා කියන්නේ අකුසලය නැగిනකොට එන්න ඒ ලැජ්ජාව නැති වෙනවා. හරිද? ඒ ලැජ්ජාව නැති හින්දා අපි තවත් ඒකේ ඒකේ ඒකේ හේදෙනවා. අකුසලයේ අඩු වෙනකොටයි තේරෙන්නේ ඔය ලැජ්ජාව කියන්නේ මොකද්ද කියලා. පොඩි කාලේ නම් කාමචන්දේ හින්දා ඇතිපදන් දුක් විඳා. තවත් දුක් විඳින්න ලැජ්ජා නැද්ද? නේද? ආන් එහෙම දැනෙන්න ඕනේ මේක පිළිබඳ. ලැජ්ජාව උපදින්න ඕනේ. මං තවත් රැවටෙන්න ලෑස්ති නෑ මං තවත් රැවටෙන්න ලෑස්ති නෑ දැන් කොච්චරනම් මං උල්ලන ගත්තාද නේද දැන් කොච්චරනම් මං උල්ලන ගත්තාද මං තවත් තවත් මේක මේ தත්තරපත් වෙන කටයුතු කරන්න ලෑස්ති නෑ කියලා සප්ප සිරූපමා කාම සර්ප හිසක් වාගේ සර්පයේ හිසක් වාගේ කියලා මෙහෙ කරන්න මොකද ඇයි සර්පයාගේ හිසේ මොනවද තියෙන්නේ හලාහල විස තියෙන්නේ. නේද? ඒක මහා දරුණු විපාක ඇති කරන විසක් තියෙන්නේ. ආන් ඒ වගේ මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේ මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ වගේ බලන් අරගෙන මම වහකාලද නැද්ද දැන් ඉන්නේ කියලා. වහකාවම හරියට දුක් වේදනා තියෙනවා. නේද? සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මේ කාමච්ඡන්දයට යට වෙච්ච මම වහකාලා වාගේ. මේ විස ශරීරගත වෙලා වාගේ. දැන් ඉතින් භාවනා කරන්න වෙලා තියෙන්නේ. ඇයි විසයෙන් කරන්නේ? නේද? හිත අයින් කරන්න භාවනා කර කර කෙලෙස් ඇති වෙලා තියෙන කෙලෙස් අයින් කරන්න ලොකු උත්සාහයක් ගන්න වෙලා. ඒ මොකද මේ සර්ප ඒකින්ද කාම නැවත අලුතෙන් කාම වස්තුවක් දකිනකොට අන්න ඒක සර්ප හිසක් වාගේ දැනෙන්න දැනෙන්න ඕනේ තමන්ට. බලන්නකෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මේවා දේශනා කරලා තියෙන්නේ? ඒ උපමාවන් මේ ජීවිතේට ගලපන්න අහගෙන කටපාඩම් කරගෙන ඉන්න නෙමෙයි එකක් හරි ගලප ගන්න. එකක් ගලපුවා නම් ඇති. හැම වෙලේම මේක මතක් වෙන්න ඕනේ. හරිද? එකක් ගලපුවා නම් ඇති පින්නන්නේ ඊළඟට අග්ගේ කන් දූපම කාම. කාම ලෝකය කියන්නේ ගිනි කන්දක් වාගේ. හරිද? ගිනි එකතු වෙන තැනක් එතන. අහලා බලන්න එක පුංචි කාම ලෝකේ එක දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තාම ගිනි ගොඩක් එකතු වෙනවද නැද්ද? නේද? එකක් රකින්න පටන් ගත්තාම කොච්චර පැත්තක් හිතන්න ඕනද කියලා බලන්න. කොච්චර දැවිලි තැවිලි පිච්චිලි ඇති වුණාද කියලා බලන්න. නේද? මම මේ මේ දෙමාපියන්ට දරුවන්ට නිග්‍රහ කරන්න හදනව නෙවෙයි. නමුත් අපි ඇත්ත කතා කරගන්න ඕනේ. දරුවෝ හින්දා නැත්තම් දෙමාපියෝ හින්දා ආදරය කරන අය හින්දා උහුලපු දුක් කොච්චරද? උහුලපු දුක් කොච්චරද? නේද? එයාලා ඉපදිච්ච පිළිසිඳගත්ත දවසේ ඉඳලා පිළිසිඳගත්තා කියලා දැනගත්ත දවසේ ඉඳලා සතුටු වුණා වගේම දුක් කිහිලුවද නැද්ද? කොච්චර ශාරීරික විතරද? නෑ මානසික තමයි ගොඩාක් දැන් කරදරයක් වෙයි දැන් හිරිහැරයක් වෙයි නේද දැන් හොඳට ඉන්නවත් දන්නේ නෑ නේද ඉපදිච්ච දවසේ ඉඳලා අසනීප වෙනකොට කෑම බීම හොයලා දෙන්න බෙහෙත් හේත් හොයලා දෙන්න පාසල් හොයලා දෙන්න නේද ඉතින් ඒක ලෝක ධර්මතාවය තමයි නමුත් ඒ ලෝක ධර්මතාවයෙන් අපි මිදෙන්න ඕනේ මිදෙන්න ඕනේ නේද අපි විතරක් නෙවෙයි එළදෙනත් දුක් විඳද නැද්ද? පැටියා හින්දා මොන දුකක් එළදෙන උහුලනවද කියලා බලන්න. නේද? ඉතින් මේ ලෝකයේ තියෙන සම්මත ලෝකයෙන් අත මිදලා ඊට එහා ගිය තැනකටපත් වෙන්න නම් කාමච්ඡන්දය දුරු කරගන්න ඕන බව තේරෙන්න ඕනේ. ඒකයි කිව්වේ ගිනි කන්දක් වාගේ කියලා. මේ උපහරණ එකක්වත් මගේව නෙවෙයි. ඒකින්ද ඒවා වැඩිපුර ගැලපෙනවා උපමේයත් එක නේද? මේ උපමා උපමේයත් එක්ක හොඳින්ම ගලපෙනවා. ඉතින් මේ 11 ආකාරයක මෙනෙහි කිරීමෙන් අපිට අසුබ නිමිත්ත උපදවා ගන්න පුළුවන්. ඔය අන්නේ අසුබ නිමිත්ත උපදවා ගත්තා නම් ඔය 11 ආකාරයක මෙනෙහි කිරීමේ එකක් හරි අරගෙන කාමච්ඡන්ද මාත්‍රයක්වත් Tamange හිතේ ඇති නොවන විදිහට කටයුතු කරන්න නිබඳව සූදානම් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක අපේ ජීවිතයට එකතු කරගන්න අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ වටිනා කාරණාවල් අපිට මේ අත්තන් වෙනුවෙන් අරගෙන එන්න දායකත්වය ලැබලා දුන්නේ මේ ධර්ම දේශනාව පිටම දායකත්වය ලැබලා දුන්න පිරිස තමයි මේ මැදිරියේ ඉඳගෙන මේ ධර්ම ශ්‍රවණය කරේ. ඉතින් මේ මැදිරියේ වාසය කරන මේ සියලු දෙනාටම ඔබ හැම දිනාටම මේ ධර්මයේ ලබා දෙන්නට දායකත්වය දරපු ආනිසංස වාරයේ හේතු කරගෙන උතුම් අවබෝධයටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති